ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නීතිරිගල නිස්තරණ වනාන්තරයේදී යෝගාචර පිටක මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. Thank you. තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අතමා සානන්ද මනුච්ච සංඥායි භානංග භික්ඛු ආරඤ්‍ය ගතෝ වා දුක්ඛමූල ගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා ඉති පටි සංජික්ඛති රූපං අනිච්ඡං වේදනාං අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡන්ති මේ උච්චත ආනන්ද භික්ඛෝ අනිච්ච සංඥාති ගෞරවණීය රාජින් සංගරත්න අවසරයි මේක කාර්යමනතුරු සම්බන්ධ කරගෙන සෑම බ්‍රහස්පතින්දා දවස් කරන නිති කතා පහස්තාව නිම්මදන ධර්ම දේශනා මාලාවේ ඊයේ වතාවේ අපි ඉන්දීමක ඇවුම් කන්දීමක් වශයෙන් ගිරිමානන්ද සූත්‍රය ඉදිරිපත් කරගත්ත ධර්මදේවනා මාලාවේ මාතෘකාවක්. මේ මූලාරම්භය කෙටි හඳුන්වා දීමකින් පස්සේ මූලික සංඥා 10 දස සංඥාවන් වල ආරම්භේ අනිත්‍ය සංඥාව අපි ඉදිරිපත් කරගත්ත ජීවතාවේ ධර්ම දේශනාව. නමුත් මේ දේශනාව සාහනීය වෙනකොට අනිත්‍ය සංඥාව පිළිබඳව දැනගත යුතු කිය යුතු අසා බලා දැනගත යුතු කර්ම සියල්ලම හමාර කරගන්න බැරි වෙච්ච නිසා අදත් මේ සූත්‍රයේම මේ අනිත්‍ය සංඥාවම දේශනාවට මාතෘකාව වශයෙන් කරන්න යෙදුවා. ඉරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප වීම නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ කරුවැත්තන් වහන්සේ ඉදිරිපිට පත් වෙලා වන්දනා කරලා ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට අදනීපයි අමාරුයි අනුකම්පා කරලා යම් තැනක ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවාද එතනට වැඩම කරලා ලෙඩ දුක් බලන්නේ. ඉතින්දි සරුවච්චන් වහන්සේ මතක් කරනවා ආනන්දය මම මේ ඉස්සරහට කියන්න බලාපොරොත්තු වෙන්නා වූ මේ දද සංඥාව යම් ආකාරයෙන් ගිරිමානන්ද නමට අහඬ ලැබුණොත් ඔය ලෙඩේ ඔතනම බහලා ඒක නිසා ගිහිල්ලා මං වෙනුවෙන් ඒ දස සංඥාව මතක් කරලා දෙන්නේ. එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්මවත් කිරීම පිණිස සරුවච්චන් වහන්සේ සරත්පුර ජේතවනාරාමයෙන් තමයි මේ ගිරිමානන්ද සූත්‍රය සජ්ජායනා කරන්නේ ඉදිරිපත් කරන්නේ දේශනා කරන්නේ මේකට යම් ස්ථානවල සූත්‍ර පිටකයේ මම කියන්නේ අමෘත නිකායේ දස සංඥා සූත්‍රය කියනවත් යොදලා මොකද මේ කිරිමානන්ද සූත්‍රයේ ප්‍රධාන මාතෘකාව තේමාව මේ දස සංඥා. එයින් පළවෙනි එක තමයි අනිත්‍ය සංඥා. මේ අනිත්‍ය කියන සිංහල වචෙන් අපි දාගෙන තියෙන්නේ ආයේ අනිච්ච කියන වචන. නිච්ච නැත්නම් සිංහලෙන් නිට්ටය කියන එකට අපි දැනගෙන තියෙන ඉතිරසාර නොවෙනස් වෙන දේ. නිට්ටය දේ. ඒකේ නැස්චාර්ජේ නැති බව කියන එක තමයි අනිච්ච. අන්නේ අනිච්චතාව පිළිබඳව මුල් මුල්ම දැනගන්නා සංඥාවට කියනවා අනිච්ච සංඥා. අනිච්චානුපස්සනා ඥාණය පිළිබඳව සංඥාවට කියනවා අනිච්ච සංඥා. ඒ සංඥාව භාවනා කළ යුතුයි. ඒ සංඥාව වැඩි යුතුයි. මොකද හේතුව මේ සංස්කාර ධර්මියෝ කොච්චරද අපි අනිත්‍යයි අපි අනිත්‍යයි අපි අනිත්‍යයි කියලා ස්වභාවික වශයෙන් පෙන්වන්නට උත්සාහ කළා සංසාර පුරා මිනිස්සයා මේවා නිට්ටයයි නිට්ටයයි නිට්ටයයි කියලා කටපාඩම් කරගෙන ඉන්න නිසා මේ නිත්‍ය සංඥාව මුල් බහගෙන තියෙන නිසා ඇටුවම් බහලා තියෙන නිසා අර සංස්කාරයන්ගේ අනිත්‍ය අනිත්‍ය වශයෙන් දැක ගන්න බැරි මෝහ පටලයක පටලලා ඉන්නේ අන්නේ මෝහ පටලයක පාගෙන සංස්කාර ධර්මයන්ගේ ඇත්තා වූ මේ අනිත්‍යතාවය අනිත්‍යතාවයෙන් දැක ගන්නවටයි යථා භූත ඥානය කියලා කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දක්නවා කියලා කියන්නේ. ඒක ඒ තරමටම ඇත්තනම් සෑම සංස්කාර ධර්මයක්ම අනිත්‍යයි. ඒ අනිත්‍ය භාවය සෑම වෙලාවක මේ සංස්කාරයන් තුළ පේනවා. ආනේ පේන ගතිය අපි මුහා කරගෙන නිත්‍ය සංඥාවෙන් මේක වහගෙන නිත්‍ය සංඥාවෙන් මේක ආලෝක ආලෝක ආලෝක කරගෙන නිත්‍ය සංඥාවේ ගැලීගෙන ගත කරන ජීවිතයක් තමයි මේ දුක්ඛයන් ජීවිතය. අන්නෙවැනි අනිත්‍යතාවය ස්වභාවික වශයෙන් කියෙද්දි නිත්‍ය වෙන්න මායා කරගෙන ගොල්මන් කරගෙන ගත කරන මේ ජීවිතය නිින්දක් වාගේ හීනයක් වාගේ අන්න ඒ හීනේ මායාවෙන් හිත වෙන් කරලා නිත්‍ය සංඥාව විද අනිත්‍ය සංඥාව පහල කරගල දුන්නා නම් සරුවචන් වහන්සේ දින ධර්මයේ දිනන සංඝයා දින තමන් තමන්ගේ පු탁 යන භාවයේ ඉක්මවල ආර්ය තත්වයට පත් වෙනවා අන්නේ තරම් ලොකු වෙනසක් මේ සංඥා මාත්‍රයෙන් සිදු වෙනවා නමුත් ඒක ඒ සංඥා මාත්‍රයෙන් හෝ ඒ විදිහට වෙනස් කිරීම හැබෑම හැබෑ වෙනසක්. හැබෑම හැබෑ පරිවර්තනයක්. අන්න ඒ මාත්‍රාව ඥාන්තම් මේ සංඥා පිළිබඳව මතක් කර දීම තමයි මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ ලෙඩ සනීප වීමටත් බේත. ඉතින් අපිටත් තියෙන සංසාර රෝග රාශියක් මේ අනිත්‍ය සංඥාව දීපත් කර ගැනීම එතන එතනම සුර වෙනවා. ලෞකික වේවා ලෝකේ මේ අනිත්‍යතාවය ලෝකේ සෑම සංස්කාරයකම ඒකාන්ත ලක්ෂණයක්. නමුත් අපි කොච්චරක් ඒකට අන්ධද කියලා කියනවා නම් අපි සෑම දෙයක්ම නිත්‍ය වශයෙන් තමයි කලකන්න පුළුවන්. මේ ඉඳන් ඔක්කොම ඔප්පු ලියලා ඉරක්කු කරගෙන ඒව පෙට්ටගම් වල දාගෙන තියාගෙන මේක නිත්‍ය අපේ දේපොළ. මේ අපේ නිත්‍යමාව, මේ පියා, මේ දරුවෝ මේ අපේ පන්සල, මේ අපේ ආගම, මේ අපේ රට, මේ අපේ ජාතිය කියලා අර අනිත්‍යතාවයේ මකා ගන්න අපි උපන් තැන පටන් මැරෙන මොහොත දක්වාම මේ ලෝකේ තියෙන නීති පද්ධතියක් හදාගෙන, ව්‍යාකරණ පද්ධතියක් හදාගෙන, සංස්කෘතියක් හදාගෙන, ආචාරික වාරිතකම හදාගෙන, ගෝත්‍ර, කුල, ಜಾති, සිරිත් පිරිත් හදාගෙන ඔය තුල මායා වෙලා, ඔය තුල නිමග්න වෙලා, ඔය තුල ගැලීගෙන තමයි උත්පත්ති සිට මරණය දක්වාම මේ නාඩගම නටන. අන්න ওই නාඩගමෙන් ගලවන්න තමයි අරඤ්‍යගතෝ වා රෝක්කමූලගතෝ වා ශුන්‍යාකාරගතෝ වා කියලා කියන්නේ. අරඤ්‍යගත වෙච්චාම ඒ අරඤ්‍ය අපේ නෙවෙයි. ඒ ගහ අපේ නෙවෙයි. ඒ ශුන්‍යාභාවය අපේ නෙවෙයි. අපි එතෙන් ගියාම තමයි අපිට තේරෙන්නේ මේ ගෘහ ජීවිතයේ, ගමේ ජීවිතයේ, නගර ජීවිතයේ, වීථියේ ජීවිතයේ හැම වෙලාවෙම නිත්‍ය සංඥාව දානවා. අනන්‍යතාවයක් ගෙන හර පාන්නේ. නමුත් අපි කාන්තාරක තනි වෙනකොට, මහනුවදක තනි වෙනකොට, කැලේක තනි වෙනකොට, අජිතාකාශේ තනි වෙනකොට ඕන්න හෙල්ලුම් ගන්න. ඕන අනිත්‍ය සංඥාව හාත්පසින් එනවා. ඉතින් මේක මේ නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්‍රහ ඥාන, සම්මස්තන ඥාන ආදී පිළිවෙලට නොවි මේ නිත්‍ය සංඥාව අනිත්‍යතාවයට වැටුණොත් ඒකේ මිනිස්යාට එලකින් පල්ලකට ඇදගෙන වටනවා වාගේ ලොකු කම්පනයක් ඇති. මනුෂ්‍ය ලෝකේ ඉඳලා අපායට වටනවා වාගේ විශාල කම්පනයක් ඇති වෙනවා මේ අනිත් සංඥා දැවිල්ල හසු වෙනකොට. ඕකයි ඔය සුනාමියේදී කාටත් සුනාමියට අහුවෙච්ච නැත්නම් අනිත් සංඥා අනිත් සංඥාවක් නෑ ඒත් ගසාගෙන ගියා. හිතේ ඇත්තෝ සහලවන්න බෑ. හිතේ ඇත්තන්ට පේන්න පටන් ගත්ත මේකේ ආගමක්, ජාතියක්, ලිංගයක් ගුණවන්තකමක් නැතිකමක් මොකොත් නැහැ. ඒරම අරගෙන ගියා. භූමි කම්පාවක් වෙනකොටත් ඔක වෙන. ගින්නක් වෙනකොටත් ඕක වෙන. දල ගන්නටත් ඕක වෙන. අවසාන සරුවත් තමයි සඳහන් කරනවා මේ අපි උත්තර වශයෙන් සලකන සිංහල බෞද්ධ රාජ්‍ය එහෙම නැත්නම් මේ දඹදිව කලය එහෙම නැත්නම් මේ මුළු මහා විශ්වය එහෙම නැත්නම් මේ මුළු මහා මේ ඔතේ සඳහන් වෙන මහා සිනේරු පර්වතේ පවා රාත්‍ය ධන අලුවක් ඉතු වෙච්ච නැති කපුරු පිච්චෙන්නාසේ සම්පූර්ණයෙන් විනාශ වෙනවා නම් මොනවද මහණෙනි මේ තමන්ගේ කය කියන නිත්‍ය සංඥාව මොකද්ද මේ වේදනාව කියන නිත්‍ය සංඥාව මොකද්ද මේ සංඥාව කියන නිත්‍ය සංඥාව මොකද්ද මේ සංස්කාර නිත්‍ය සංඥාව මොකද්ද මේ විඥාන නිත්‍ය සංඥාව ඉතින් මේ නිත්‍ය සංඥාවේ සද්ද බලම ග්‍රහණේ සද්ද බලම අල්ලක දා ගැනීම සිදු වෙලා තියෙන්නේ මේ රූප ධර්මයේ විකේ. මම කියලා මම සඳහන් කරන්නේ මේ මගේ බඹයක් පමණ දිග වූ ශරීරය. ඒ ශරීරයේ කෙස් මත්තේ සිට පාදාන්තයේ දක්වා හැම පිළිකේවකට ඇත්තා වූ ප්‍රදේශය මගේ ඇතුළත කියලා. එයින් පොඩ්ඩක් හරි එළියට ගියොත් ඒක පිට. මගේ හැම ඇතුළත කොටස් තමයි මගේ ශරීරය කොට තමයි ඇලි බැදී ගන්න ඕකට තමයි සත්ත්ව භාවයේ කියන්නේ. ඕක ඇතුලේ විතරයි වේදනාව අපට දැනෙන්නේ. ඔයින් අඟලක් එහාට ගිය ගමන් අපට වේදනාව දැනෙන්නේ. ඕක ඇතුළේ තමයි සංඥාව තියෙන්නේ. ඕක ඇතුළේ තමයි අපි සංස්කරණය කරන්නේ. ඕක ඇතුළේ තමයි විඥානය තියෙන්නේ. ඕකෙන් විඥානය ගැලවිච්ච ගමන් ඕනේ රූපස්කන්ධේ අනිත්‍ය භාවය පේනවා. ඒකාවන කංවා ඊයම කංවා ඊයම කංවා උද්දුමාත කංවා විනීල කංවා විකොබ්බ කංවා මිදී මේ විඥානයේ තොර වුණා වූ ප්‍රාණේ නිරුද්ධ වුණා වූ ශරීරයේ එක දවසක් වේවා දෙදොහක් වේවා තුන්දොහක් වේවා ඉදිුණා වූ වේවා නිල්ුණා වූ වේවා දරව ගලන්නා වූ වේවා වෙනකොට ඔන්න අනිත්‍ය සංඥාව වේ. ඉතින් භාවනාවකදී මේ නිත්‍ය සංඥා ලෝකේ කදින්ම අල්ලගෙන තියෙන ශරීරය සම්බන්ධයෙන් නැත්නම් මේ රූපස්කන්ධය කියන කොටස සම්බන්ධයෙන් අනිච්චානුපස්සනාව නැත්නම් අනිත්‍ය සංඥාව ඇති කර ගැනීම අර කියන වේදනා සංඥා සංස්කාර විඥාන වල ඇති කරන වැඩේ බොහෝ පහසුවකුත් තියෙනවා. මොකද මේකේ ගොරෝසුවට නිත්‍ය සංඥාව බැඳිලා තියෙන නිසා. ඒ නිසා සතර සතිපට්ඨාන ඉස්සල්ලාම කාය අනුපස්සනාව පෙන්වන්නේ ඒක අල්ලන්න ලේසි. නාම රූප කියලා ගත්තහම මේ අන්තානේ රූප කොටස් වල අනිත්‍ය භාවය භෞතික විද්‍යාවටත් අහු වෙනවා. යෝගාවචරය මේ සඳහා ලෝකෙම ගන්නේ නැහැ. තමන්ගේ ශරීරය ගන්න. තමන්ගේ ශරීරයේ ආස්වාද ප්‍රස්වාද කරනවා නම් ඒකට අදාළ සංස්කාර කොටස විතරයි අනිත්‍ය වශයෙන් පරිග්‍රහ කරන්නේ. පිම්බීම හැකිලිම කරනවා නම් උදරයේ පිම්බීම හැකිලිමයි මේ විදිහට පරිග්‍රහ කරන්නේ. සක්මන් කරනවා නම් රසවන පය, තබන පය, යවන පය නැත්නම් වම පය, දකුණු පය වශයෙන් ඒ ඒ චේතනාපූර්වක ක්‍රියාවයි අනිත්‍ය වශයෙන් ගන්න. යනකොට එනකොට කනකොට මොනකොට තමන් හිත යොදා කරන චේතනාපූර්වක යමක් කරන දේ කරන දේ හොඳට බැලීමයි මේක නිච්ඡදෝ අනිච්ඡදෝ කියලා දෙකට ඉඳ තියාගෙන බැලීමයි භාවනාවක් කරන්නේ. මේකට කියනවා කායානුපස්සය. මෙන්න මේ කායානුපස්සනාව මුල් කරගෙන කරන භාවනාවට අපි කියනවා කර්මස්ථාන භාවනාව. මේ භාවනා කරනකොට වඩන් යන තැනල අවසාන දක්වාම හිත රඳවන්නේ රූප කොටසක. ඒ රූප තුල මේ කියන නිත්‍ය සංඥාව විඳගෙන ක්‍රමක්‍රමයෙන් අනිත්‍ය සංඥාව මතුවේගෙන එන්න එකම රූපේ ලක්ෂ කෝටි වාරයක් බල බල ඉන්නවා. ඉන්නකොට ඉන්නකොට ඒ තුලින් ඔන්න අනිත්‍ය සංඥාව ටිකෙන් ටික ටිකෙන් ටික පේන්න පටන් ගන්නවා. ආනේ පෙනිලා හිතයි අරමුණයි. හිතයි එහෙම නැත්නම් බලන රූපත් ඡන්ද කොටසයි. සිව් වේගන සිව් වේගන එනකොට තමයි ඒ තුල නාම ස්කන්ධවලට සිව් කොටස් දැක ගන්න තරමට යෝගාවචර හිත මෙලෙක් වෙලා එන්නේ. ඒක නිසා ඒ භාවනා පැත්තෙන් බලනකොට අනිත්‍යතාව ලක්ෂණ හතරකින් පෙන්ලා දෙන්න පුළුවන්. ඒක බණ අහලා භාවනා කරපියස්සන්ට තේරෙයි. බොහොම හේතුදායකයි, බොහොම වාසිදායකයි මේ කරුණු විවිධ පැතිවලින් අනිත්‍ය සංඥාව බලනකොට. අනිත්‍යතාව පෙන්නනේ අනිත්‍ය ලක්ෂණ හතරක් අපි ඉදිරිපත් කරගන්නයි මේ සුදා. එක තමයි යම් වස්තුවක් අනිත්‍ය නම් ඒකට කියන සංස්කාර කියලා වචනයක් යොදනවා. අනිත්‍ය වස්තුවට යොදන නම තමයි සංස්කාර. සංස්කාර ලක්ෂණය මොකද්ද? උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිත්තස් අඤ්ඤතස්සම් පඤ්ඤා. ඒකේ විපත්මක් වේද කියලා. ඒකේ නිරෝධ වීමක්, වියෝ වීමක් වෙන්න තියෙනවා. මේ දෙක අතර කාලේ පෙරලෙන සුළු ගැටයක් වෙන්නේ. කුංචි ලප්පටි නල්ලක් දහකින් එළියට එන. කො කෑවිලි වල හොඳට කොලේ සුරුම් වෙලා තිබෙන එක දිගෑරිලා නිල් පාට ගැහිලා ටික කාලයක් කුණුගේ වැනි වැනි සෙල්ලම් කර කර ගහට අවශ්‍ය කරන්නා වූ ආහාර භෝජන ලබා දීලා ඕක රංග පාට වෙලා කණ්ඩු පලාද වෙලා හැල්ලා හැල්ලා බිමට වැටෙනට පස්සේ ඕන්නේ වත් පිළිවෙත් අතුගා අතුගාලා ගෙනිලා ආයෙත් ගහක් වලට දාන්න ගහක් වලට දැම්මට පස්සේ දවස් ගානකින් අර කොලේ දිරලා රසලෙකට රසලෙකට ආයෙතරයක් ගස්වල මුල් වලින් හොඳ කොම්පෝස්ට් කෝර කියලා ආයෙ ගාගන්න. උදාගෙන ඉවරලා ආයෙ ගහ උඩට ගෙනිලා ආයෙත් අලුතෙන් දැල්ලත් ආවා. ඉතින් මොන වගේ චක්‍රේ කරකැවෙනවා. අපි ඕක අර කොලේ කියන පැත්ත බැලුවොත් ඒකේ සීලාහාරිකමක් වෙන ලා දැල්ල පේනවා. ඊට පස්සේ ඒක පත්‍ර දිගෑරලා කොළ පාන වෙන හැටි ඒකට හද කවිව ශක්තිමත් බැඳිලා උදව් උපකාර කරන හැටි ඉන්න කැරියරි පේනවා. ඒක නිසා කොලේ උපත්මක් කියන. ඉතින් පවතින කාලේ කොලේ විපර්යාස රාශියක් පේනවා කියන කොලේ දිගලා වැඩනවා. නිසා උපාද හේති භංග කියලා. මෙන්න මේකේ ලක්ෂණත්‍රය දැම මේ සංස්කාර දක්ෂණයකම කියනවා. ඒක නිසා අපිට යම් කිසි දෙයක ඉපැත්මක් අයෝවීමක් වෙනවා නම් අපි වල සංස්කාර කියනවා. ඒක තමයි සංස්කාරය තියෙන අනිත්‍ය ලක්ෂණය. ඒ උපත් කාලේ සහ වයෝ කාලේ අතර අනිවාර්යයෙන්ම වික්‍රියාස රාශියක් ඔබ තියෙනවා. විපල්ලාක වෙනස් වෙන රාශියක් තියෙනවා. ඒක නිසා ඒවා බලන් ඉන්නකොට චිත්තක්ෂණ චිත්තක්ෂණ පාත සීඝ්‍ර වෙනස් වීම රාශියක් එතන තියෙනවා. ඒකත් විපරිණාම ලක්ෂණය කියනවා. විනික ක්‍රමයෙන් ක්‍රමයෙන් පරිණාමයටපත් වෙනවා විපරිණාම. ඊට පස්සේ මේ විපරිණාමය එකම චිත්තක්ෂණයක්වත් ස්පාසු දීලා නෙවෙයි ඇති වෙන්නේ චිත්තක්ෂණයක්වත් ස්පාසු නැහැ අපි චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් කාලා එළඹ සිටි සතියේ යුක්ත බලනවන ඒක ශීඝ්‍ර වෙනස් වීමක් තියෙනවා. අපිට සතිය නැත්තම් අපිට වෙන කොලේ තිබුණ කාලෙටම අවුරුද්දක් තිබුණා සතියක් තිබුණා දවසක් තිබුණා කියලා බලනවා. නමුත් ඒ කොලේ ලොකු කරලා බලන කණ්ණාඩියකට බැලුවොත් ඒක ඇතුලේ සෑම චිත්තක්ෂණික විශාල වැඩ රාජකාරීකමක් තියෙනවා. ඒකට ගහින් එතමනේ ලැබෙනවා. පොළවෙන් සූර්යාලෝකය ලැබෙනවා වායු කෝලයෙන් අවශ්‍ය අවශ්‍ය කරන වාතය ලැබෙන නිසා ඒක ඇතුලේ සංශ්ලේෂණය සිද්ධ වෙනවා ඒ සිද්ධ සංශ්ලේෂණය සිද්ධ වෙලා ඉස් කරගත්තා වූ ආහාර කොටස් ගහට දෙනවා ගහෙන් අමු ජලය එළියට ගන්න ඕන විදිහේ වැඩ කාර්යකාරක රාශියක් තියෙනවා ඒ කොළයකට ඉබිලා බැලුවා ඒ නිසා ඒකේ එකම චිත්තක්ෂණයකවත් ස්පර්ශයක් නැහැ මේ මැටි පොදියක් එහෙම නැත්නම් වේගුලක් තියා බලා හිටියොත් ඒගොල්ලෝ ඔය නිදහස් අවදි කියලා නිදහස් වන්නේ නැහැ. වෙසක් අවදි කියලා හිල් ගන්න පමා වෙන්නේ නැහැ. උදේ පටන් ගත්තම රෑ වෙනකන් වැඩ. රෑ පටන් ගත්තම උදේ වෙනකන් වැඩ. මේසා එක චන බංගොරමයි. මේ විදිහට ඒ නිත්‍ය භාවයේ ලකුණ කියන අවසාන එක තමයි නිත්‍ය භාවයේ දැක්කොත් සමාවෙන්න ඕනේ. අනිත්‍ය භාවයේ දැක්කොත් අනිවාර්යයෙන් මේකෙන් කෘත්‍යයක් සිදු කරනවා නිත්‍ය සංඥාව කඩලා. අනිත්‍යතාවය දැක්කොත් ආයි නිත්‍ය සංඥාවක් නම් කෙලෝරකටත් ඉඩක් නැහැ. ඒ නිසා මේ ලක්ෂණ හතර දැක ගන්න ඕනේ. උපාද චිති භංග කියලා මේකේ ක්ෂණයක් ක්ෂණයක් පාස හැම අංශුවක්ම වෙන වෙනම උපාදයක් තියෙනවා වෙන වෙනම චිතියක් තියෙනවා වෙන වෙනම භංගයක් තියෙනවා. ඒ වගේම තමයි මේ පවතිනවායි කියලා තියෙන චිත්තක්ෂණය නිතරම පරිණාමයට පත් වෙනවා. ඒ පරිණාමයේ එකම චිත්තක්ෂණයක්වත් විස්පාද ගන්න නැතුව කරනවා. මෙන්න මේ දේ දැක්කා නම් පිටික් සංසාර පුරාගෙන ආවේ අම්මගෙන් අක්කගෙන් ලැබිච්ච බෑවැද්ද වාගේ ගුරුවරුන්ගෙන් ලැබිච්ච දැනුම වාගේ පරිසරයෙන් අපිට ලැබිච්ච බුදලේ වාගේ තිබිච්ච නිත්‍ය සංඥාව කරේ. අපි දැන් මේක බලන්න ඕනේ. ආනාපානෙ කොහොමද සිද්ධ වෙන්නේ? මේක කොහොමද පිම්බීමක් කියලාම ආරම්භයේ සිද්ධ වෙන්නේ? මේක කොහොමද සක්මන් කරනකොට පියවරක් පියවරක් ආරම්භ සිද්ධ වෙන්නේ? පිළිකු ස්වාමීන් වහන්සේගේ සත්‍යානුපස්සනා පොතේ ගවිස්තර සහිතව කියනවා ධර්ම දේශනාවට ඒක සම්බන්ධතාවය ගත්තොත් උන්වහන්සේ පෙන්වන අවස්ථා හතරක්වත් අඩු ගානේ මේ එක චිත්ත වීජයක නැත්නම් භාවනා කියන විපස්සනා ඥාන වර්ධනයේක ඒ කැටි වෙන අවස්ථාව. මේ තිබු ගොඩක් ඇති උපසන තුනක් කරනවා ප්‍රායෝගික අවස්ථා. මෙතනදි නම් පොඩි හැඳින්වීම කරන්න ඕනේ. <clears throat> මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ලෙඩසුව වීම සඳහා දේශනා කරන මේ අනිත්‍ය සංඥාවේදී මේ වගේ ප්‍රායෝගික පැත්තක් මතු කර ගැනීම ගුරුවරුන්ගේ සාධිකය. බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් බලනකොට ආම ආනාපානය කියන එක අඳුන්ලා දීලවත් නැහැ. උන්වහන්සේ අඳුන්ලා දෙන්නේ සංඥා 10ම ඉවර කරනකොට අවධාන සංඥාව. ඒ නිසා මෙතනදී අවශ්‍ය කරන්නේ සුත්තමේ වශයෙන් දැනගැනීම පමණයි. නමුත් අපිට පෙර දිනක් නිසා දෝ කණ කියන්නේ සිද්ධ වෙලා තියෙන දැනට ආනාපානය හෝ කිම්බිම කියන දන්න වැඩ කරලා ඒක පිළිබඳ යම් අත්දැකීමක් ඇති වෙනවා. ඒක නිසා අපිට පුළුවන් අපේ සමීපස්ත ආචාර්යයන් වහන්සේලා ඉදිරිපත් කරපු කාලෙට අපි දැනට ආනාපාන දක්ලා තියෙන එක මතින් මේ සුතමේ ඥානෙ කොච්චරක් ඇත්ත නැත්ත සාධිත කරන්න පුළුවන්ද දුරගාලා බලන්න පුළුවන්ද කියලා බලන්න. ඒ නිසා ගිරිමානන්ද සූත්‍ර විස්තරයක මේක මේ කියන්න හදන කොටස නැති උනායි කියලා වහා ගන්න නරකයි. ඒක තියෙන්නේ යන්නුකන් අනිත්‍ය සංඥාව මතක ලැබෙන එක විතරයි. අපිට මේ අවස්ථාවේ හැටියට අපි කරන්නේ මේ නිත්‍ය සංඥාව අනිත්‍ය සංඥාව අපි මෙතෙක් කල් කරපු භාවනාව අපි අත්දකපු කොටසට සම්බන්ධ කරන්නේ කොහොමද කියලා ඒ පරණ දැනුම අපේ පරණ මතකයක් මේ වෙලාවේ අලුත් කරගන්න. ඒකෙදී ආස්වාද ප්‍රසවාස දෙක වෙන ආනාපානයේ එහෙම නැත්නම් උදරයේ පිම්බීම හැකීම එහෙම නැත්නම් දෙදවීම යැවීම දැමීම කියන මේ අරමුණු කොටසක් මොනවද කියනවා සංස්කාර අරමුණු කියලා. මම මේ කතා කරන්න හදන විපස්සනාවට බරවයි. ආනේ සංස්කාර කොටසක් ඉදිරිපත් කරගත්ත යෝගාවචරයක් අපි හිතේ නගාගත්තොත් මේ පුද්ගලයා ගත්ත ආනාපානෙ නම් <clears throat> පටන් ගන්න වෙලාවට ආස්වාසේ ප්‍රස්වාසයේ දෙකට අපි තුමගේ හිත යොදන. හිත යොමුනා කියන්නේ භාවනාවට නංගනවා. මනස් කාර්යයට නංගනවා. උත්සාහ කරනවා කය පුරා විසිරී තියෙන හිත හෝ එහෙම විසිරෙන්නේ නැතුව ආස්වාද ප්‍රසආතයේ හැපෙන තැනම පුරුවාන්තරන් පිටු කරගන්න එක තැනකට ගන්න. ඒකල ආස්වාද වෙලාවේදී ආස්වාදයේ පමණක්ම අත්දකින්න ගිලිහෙන දෙන්න. ඒක ප්‍රසආතයට මාර වෙනකොට ප්‍රසආතය ආතන. ආස්වාද ප්‍රසආත ප්‍රසආත කියන ඒ ආස්වාද ප්‍රසආත දෙක කොටු කරගන්න අල්ලා ගැනීම සඳහා භාවනා කරනවා. ඉතින් භාවනා කරනකොට මූලිකම අර කය හුරු කරගන්න තාක්කල් නීවර ධර්ම ටිකක් තඩමාරු කරගන්නකන් හරි වෙහෙස කර තත්යක් පේනත වගේ තියෙනවා මේ භාවනාව අවුලව ගන්න. භාවනාවට හිත නංවා ගන්නකම් හුරු කරගන්න. ආනේ මුහුරු කරගත්තට පස්සේ ඉස්සෙල්ලාම ඒ පුද්ගලයා දැන් මට ආනාපානි හරියනවද නැත්නම් ආනාපානි යාදනවද කියලා දැනගන්නේ අස්වාද වේලාවේදී ඒ ආස්වාදේ දකින්න ප්‍රස්වාද වේලාවේදී ප්‍රස්වාදේ දකින්න හිත ඊගාවට එන ආස්වාදයට ආයෙලා ඇස්ති ඊගාදෙන ප්‍රසාදයට ආයලතෝම ඉන්නකොට ආස්වාදයේ එක වැඩක්. එක ඒකකයක්. එක විදක් විදිහට ගන්න. ඒකෙන් හාත්පසින්ම වෙනස්ක ප්‍රසවාදය ගන්න. ආයෙත් කොට ගණන් කරන්න පුළුවන් දැන් ආස්වාද ප්‍රසවාද ආස්වාද ප්‍රසවාද ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරන මෙනෙහි කරනකොට ඒක කියලා හොඳට කියන්න පුළුවන් මට ආස්වාද ප්‍රසවාද පහ එක දිගට බලන්න පුළුවන් ඊට පස්සේ ඔන්න හිත සද්දයක් වේදනාවක් එවිතුලි ගිය අය එහෙම නැත්නම් 10ක් 15ක් බලන්න පුළුවන්. සමහරවිට කියන විනාඩි 10ක් 15ක් බලන්න පුළුවන්. කොහොම කළත් මේ ආරම්භක යෝගාවචරයට මුලින්ම ස්වාධේ ප්‍රස්වාධේ මේ කරදැන ගැනීමේ කටයුත්ත පේනකොට ආස්වාදයේ එක වැඩක් ප්‍රස්වාදයේ එක වැඩක් කියලා තියෙනවා. මේ ආස්වාද ප්‍රසආද දෙක වෙන්කර දැනගන්නා තරමට හිත පිසිදු වුණා කියලා කියන්නේ ඒ පුද්ගල ඇත්ත වශයෙන්ම මෙන්න මම බලන අරමුණ මෙන්න මගේ හිත කියන මේ දෙකද ගැනීම යතරම හිත වෙයි. හිත නිරවුල් වෙනවා මේ නාම ධර්ම වලට පස්සේ ආස්වාද ප්‍රසආද දෙක වෙන්කර ගන්න තරමට හිත නිරවුල් වෙනකොට ආස්වාද ප්‍රසආද දෙක රූප ධර්මයි. ඒ රූප ධර්මයේ තම හිත යොදලා මේ ඒවා දකින්න හිත හොඳටම පිළිහිදුද ඒක සුද්ධටම තමන්ගේ කෘත්‍ය කරනවා කියලා දැනගැනීම සඳහා හිතට කියනවා කොහොමද ආස්වාද ප්‍රසවාසය වෙන් කරලා දැකගන්නේ කොහොමද කිය වෙන් කරලා දැකගන්නටම හිත යොදවන ආස්වාද වේලාදී මට මේ මේ ලක්ෂණ පේනවා ප්‍රසවාස වේලාදී මට මේ මේ ලක්ෂණ පේනවා එන්නේ එන්නේ එන්නේ එන්නේ එන ආස්වාද ප්‍රසවාස ආස්වාද ප්‍රසවාස හිත හිත පිට නොගොහින් එහිම නැති වෙනකොට හිත එතනම ඒ වැඩේම සංසිඳ වෙනවා. ආස්වාද ප්‍රසාර දෙක වෙන්කොට වෙන්කොට දැක ගන්න පුළුවන්. ඒකට අපිට කියන්න පුළුවන් පුරුදු කෙනෙකුට නම් ආගෙන ඉන්නකොට මේ පුද්ගලයාගේ දැන් නාම කොටස් රූප කොටස් වෙනකොට දැනගන්න පුළුවන් තත්යකට කියන. දැනගත්තා හෝ නොදැනගත්තා හෝ පිළිසිදුවක් කියන. මම හොඳට බලනකොට මම ආස්වාද ප්‍රසාර විස්තර කරන්න පුළුවන්. ආස්වාද අවස්ථාව මම මේමයි අදකින් ප්‍රසාර අවස්ථාව බොහෝම නිරවුල්. ඉතින් මම පෙන්වන්න හදන්නේ මේ වෙලාවේදී ආස්වාදයේ දකින්න එක වැඩක්, ප්‍රස්වාදයේ දකින්න එක වැඩක්. නමුත් ඒක හොඳට මේ தත්ත්වයටදීම හිත සංසුන් වෙනකොට, එහෙම නැත්නම් හිත ස්පාසු වෙනකොට මේ ආස්වාදය දිගට සිද්ධ වෙනවා, කෙටියට සිද්ධ වෙනවා, ප්‍රස්වාදයේ දිගට සිද්ධ වෙනවා, කෙටියට සිද්ධ වෙනවා. ඒක වැඩ පිළිවෙලක් වෙන්න පටන් ගන්නවා. ඒක වැඩක් නෙමෙයි. වැඩ රාජකාරී ගොඩක්. ක්‍රියාවක් නෙවෙයි ක්‍රියාවලියක්. ඒක දිගට පීරි ගෑවෙනවා දැන්. කෙටිවට පීරි ගෑවෙනවා දැන්. එතකොට මේ දිග කෙටි බව දකිනකොට හිත සූදානම් වෙනවා. මේක එක වැඩක් නෙවෙයි වැඩ ගොඩක්. සංවල් ස්වරූපයේ වැඩ ගොඩක්. අන්න එතකොට කියනවා යෝගාවචරයට මේකේ ආස්වාදයේ මුල දකින්න, මැද දකින්න, අග දකින්න කිය ඒ මුල මැද අග. එතකොට තේරෙනවා පෙරහැර. එක චිත්තක්ෂණයක් නෙවෙයි පෙරහැරක්. ආනේ පෙරහැරම දකින්නකොට හිත තාමත් බලන්නේ අර දෘෂ්ටි කෝණයම හිතපු තැනමයි හිත එන්නේ එන්නේ එන්නේ තැන්පත් වෙනවා ආනාපානි නොදක පිස්තර එකවරක් කියලා ගත් එකද මඩ රාජකාරි ගොඩක් කියලා හොඳට පේන්න පටන් අරගන්න මේ දක්වාම මේ තාම හිතේ දිද්ද වෙන්නේ මේ භාවනාවේ දිද්ද වෙන්නේ නාම කොටස් රූප කොටස් වෙනකොට දැක්කේ මෙන්න මේ විදිහට හිත එකම අරමුණේ පවතිනවා අරමුණේ ආනාපාන ඉස්සල ආස්වාද පස්සෙන් කියනවා. ඊට පස්සේ තේරෙන ආස්වාදය කියලා කියන්නේ වැඩ රාජකාරී ගොඩක්. ප්‍රස්වාදය කියලා කියන්නේ වැඩ රාජකාරී ගොඩක්. ආ එහෙමනම් ඒකේ මුල ඒකේ මැද ඒකේ අග බලන්න. බලාගෙන යනකොට මේ ආස්වාදය අපිට වැටෙන්නේ සමානලට පිරිමැදීමක් විදියට. තව සමානලට උණුසුමක් සිසිලසක් විදියට. තව සමහරට කිම්බෙන හැකිලෙන ස්වභාවයකට, කම්පන චංචල ස්වභාවයකට, ඉගැත්තෙන ගැත්තෙන ස්වභාවයක වැලිමාලා නැගෙන තරංගාණු ආයාත කරන දැන් සීර්ය සිද්ධ වෙනකම නානා ප්‍රදේවල් මේකේ අර විතර පොඩ්ඩක් දැකපු නිසා තේින්න පටන් ගන්නවා මෙන්න මේ විදිහට එකක්ය ආනාපානයේ ඉස්තිරේ ප්‍රස්වාසයෙන් වෙන්නේ ආස්වාසයෙන් වෙන්නේ ප්‍රස්වාසයේ ප්‍රස්වාසයෙන් වෙන්නේ ආස්වාසයේ කියලා දැකපු දේ අසෝසැතුලවත් වැඩ ගොඩක් ගොඩාක් තියෙනවා ප්‍රස්වාසයත් වැඩ ගොඩක් ගොඩාක් තියෙනවා කියලා විස්තර දකින්න දකින්න දකින්න අර gediyak වශයෙන් එකක් වශයෙන් දකපු එක වෙනුවට හිත මේක කඩ කඩ බලන්න ගන්නවා කඩ කඩ බලනකොට 아무තු දෙයක් සිද්ධ වෙනවා ආස්වාදයේ කැඩෙනවා වාගම ප්‍රස්වාසයක් කැඩෙනකොට එන්න එන්න දෙක අතර තිබුණ වෙනස අඩු එකේම සමාන වැඩ කොටස් වගේක් එන්න පටන් ගන්නවා අන්න ඔතෙන්ද එනකොට මේ යෝගාවචරයට හොඳට වැටෙනවා මේක ඒ ඒ හේතුප්‍රත්‍ය නිසා ඒ ඒ වැඩ සිද්ධ වෙනවා ඒකට ඇඟිලි නොගහ මෙහිනින්දේ වෙන්න කියලා බලාගෙන ඉන්නකොට බලාගෙන ඉන්න හිත විවිධාකාර වෙනස්කම් සිද්ධ වෙන සමාහට කාලය තමයි ආසයිතේ සමාහට මේක ඉක්මන් කරන්න ඉන්න සමාහට සංකප්ප බලාණේ දෙනවා ආ නානා විදියට හිත කෝලංකාර කරනවා අරමුණෙත් නානාප කෝලංකාරය ආන්නේ විදියට මේ පේන නාම ධර්ම වේවා රූප ධර්ම වේවා ඒවට ඒ ඒ හේතු ප්‍රත්‍ය නිදිමින්ද මතුවෙන්නේ යන්දරලා බලන්න හිටියෝ. අපි සත්‍යෝ ධානයට ගිහිල්ලා සත්‍ය ධා බැලුවට ඕකේ කවදාහකත් උන්ගේ ස්වභාවික කාරණේ අපිට පේන්නේ නෑ. අපි කැලේට යනවා. කැලේට ගිහිල්ලා අක්කාලයක් බැඳගෙන අපි ගිය බව අමතක වෙනකම්. නැත්නම් සත්තුන්ට නිදිමින්ද ඇවිදින්න කාලේ එනකම් හරබන අක්කාලේ උඩලා හද්දනකර ඉන්නවා. ඉන්නකොට තමයි ස්වභාවික දේවල් කැලේ තියෙන රහස් එළි වෙන්න පටන් ගන්නවා. වනසත්තුන්ගේ ක්‍රියා දැක ගන්න පුළුවන්. අපි ගිය පාට රත්ජවෙඩි තියාගෙන එහෙම නැත්නම් මොනවා හරි කලබෝසා කරගෙන අවුල් පාට කෙරුවොත් කවදාකවත් ඒ වස්තුවේ ස්වභාවය දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඊගැසිත ස්වභාවය පේන්නේ. අන්නේ වෙන වෙනවා වගේ ආනාපානත් ඇඟිලි ගහන්න ගියොත් ආනාපානිය අපිට දැක ගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ආනාපාන මෙහිින්දී යන්න කියලා බලනකොට හිතෙත් මේ වෙනස් වීම වෙන්න පටන් ගන්නවා ආනාපානෙත් වෙනස් වීම වෙන්න පටන් ගන්නවා මෙන්න මේ වෙනස් වීම වලට සූදානම් වීමම තමයි අනිත්‍ය සංඥාව හිතට වදනවා කියලා කියන්නේ නිත්‍ය සංඥාව කියලා කියනකොට ආනාපානෙ බලන්න ඕන ආස්වාදේ බලන්න ඕන ප්‍රස්වාදේ බලන්න ඕන කියලා හිත හරි ලොකු කල ගෝසා කරනවා දැක ගැනීමේ ආසාව පහල කරගන්න ඒ තීන තාක නිත්‍ය සංඥාවයි වැඩි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ නිසිනින්ද ආනාපානට වෙන්න ඇරලා නිසිනින්ද මේ පිම්බීම ඇක්ලිමට වෙන්න ඇරලා බලාගෙන ඉන්නකොට තමයි හිතේ වෙනස් වීම සහ ආනාපානයේ සහ පිම්බීම ඇක්ලිම වෙනස්කම් දක්වන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාව දෙනකොට ඒකට කියනවා ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියලා. ඒ ඒ ධර්ම හිතවීමට හේතු ප්‍රත්‍ය වෙන දේවල් සහිතව ඒ දේවල් වල දිහා බලන්න. මේ අනිත්‍ය සංඥා පිළිබඳ පළවෙනිම ප්‍රායෝගිකව. මේක සිදු වෙනකොට ආනාපානයේ නැත්නම් ආස්වාදයේ විතරක් අපි ගත්තොත් යම් සටහනක් තියෙනවා අපි හිතනම් පීඩි ගන්නවා වගේ දැක්කා. කියතකින් කපන්නවා වගේ දැක්කා. දොරක් අරින්නවා වගේ දැක්කා කියලා. ඒ දොරේ සටහන පීඩේ සටහන කියතේ සටහන වගේ තිබුණේව කෙරීගෙන කෙරීගෙන යනකොට ඒවා සිදුවෙන ආකාරات වෙන දොර හයියෙන් හිමීට වැහෙනවද? හිමීට කොහොමද සිද්ධ වෙන්නේ? කියලක් අදිනකොට සම්පූර්ණ කීප මැදවල ළඟ ළඟ කපනවාද? රාජ්‍ය කොහොමද ආදී වශයෙන් අර ආකාර හොඳට පේනවා. ඒ නිසා ඉස්සෙල්ලාම ආධුනික යෝගාවචරය මේකේ සතහන් දැක්කේ නැත්නම් ඉතින් ඒ කියන්නේ ශබ්ද වේදනා විචේ හිත කල්පිලා. දැන් මම කණිති වෙන්නේ නැහැ. සතහන් දැක්කා නම් කිය. කඩ ආසාව පසාවේ ගිය තියෙන කපනවා වාගේ පේන. දීර්ඝාන වගේ පේන, පවන්තන්න වගේ පේන, උගක් කරනවා වෙනවා වගේ පේන. නානා ආකාර පේන. ඕකම බලනකොට ඒ ආකාරයෙන් තේකන් සිදෙන ස්වරූපයක්ද තියෙන, එවිතෙන ස්වරූපයක්ද වෙන්නේ කියලා ඒක ආකාර දැක්කා. මෙන්න මේ සතහන් ආකාර දකින්නොත් දහතු කොහොමද වැඩ කරන්නේ කියලා මේ එක එකන මෙයක් කතා කරන ධර්මයක් නේ ඒ එක එකන අනිත් අයගෙන් වෙන්ව මම කැපී පේන්නේ මෙහෙමයි කියලා තම තමන්ගේ ලක්ෂණ පෙන්වන්න බලන්න. වායෝ ධාතු ආපුවාම කුම්බල හසුරනවා කරන්නේ. ආපෝ ධාතු ආපුවාම ඒවා ආබන්ධන කරන බඳලා තියෙන ගතිය හෝ වැగిරින ගතිය පෙන්වනවා. සීතෝ ධාතු ආපුවාම මුරුදු දිවි ගතියෙන් පෙන්වනවා. පාඨවි ධාතු ආපුවාම ගොරෝසු මුරුදු ගතියෙන් පා වෙන ගතියෙන් එරෙම කද වෙන ගතියෙන් පෙන්වන්න පටන් ගන්නවා. මෙන්න මෙතෙන්දි ඉතාමත් වැදගත් ලකුණක් වෙනවා පාඨවි ධාතු කවදාකවත් ආපෝ ධාතුවත් එක්ක කලවමක් නැහැ. ඒක තනියම උපදිනවා, තනියම පවතිනවා, තනියම මැරෙනවා. කොච්චර එක චිත්තක්ෂණේ නළු වේද රාශක් සහිත වේදිකාවක් වගේ කොච්චර ලකුණු තිබුණත් ඒ එක එක ලකුණේ ඒකට ආවේනික උත්පත්තියක් ඒකේ පරිණාමයක් ආයේ කියවියෝ වීම සිදුවෙනවා. එතකොට යෝගාවචර ආරම්භක හොඳට සමීපව ක්‍රියාවලියේම හිත නිමග්න කරගෙන දැන් බලන්න. අන්නේ විදිහට යම් ආකාරයක මේ පින්වීම හැදීම හෝ ආනාපානයේ රටහන් දැකලා ආකාරයක් තියෙන පුළුවන් ඒරම දැක්කත් පස්සේ තවත් මුල ලං කරලා තවත් ආදරලා ගලුවොත් ඒ ආකාරය තුළ ඒ සතහන් තුළ එක එක ධාතු ප්‍රකාශයේ පච්චත්ත ලක්ෂණය නැත්නම් ඊටම ආවේනික ලක්ෂණය පෙන්වනවා. අන්නේ ආවේනික ලක්ෂණ ලක්ෂයක් තිබ්බා. ඒව කවදාකවත් අනිත්‍යයක් නැහැ. ඒක කොච්චර දුරට යෝගාවචරයට අත්දකින්න පුළුවන් ද කියනවනම් ආනාපානෙ පවතිද්දි සද්ද ඇති. කවදාක ආනාපානෙ සද්දයක් එක්ක පැත්තේ. ආනාපානෙ පවතිද්දි ධනිත් වේදනා කොන්දේ අමාරු වෙනවා. නැත්නම් පිට දැන්වල රත් වීම, පද වීම, කර වීම වෙනවා. ආනාපානෙත් එක්ක පැත්තේ. හිතා ගන්න බැරි දෙය තමයි ඉතිවිලිය. හිතන බාහනට අනිවාර්යයිනේ. දැන් ආනාපානෙ තියෙද්දි ඉතිවිලි වෙනවා. ආනාපාන හිතවිලි දෙක පැටලෙනවා. ඒ හිතවිලි වලට වෙනම උත්පාදයක් තියෙනවා, හිතයක් තියෙනවා, බංගයක් තියෙනවා. ආනාපානීය අවස්ථාවේදී වෙනම උත්පාද ලිතු බංග තියෙනවා. මෙවුවා අතර පටලැවෙන්න කි ලක්ෂණය දැකපු දවසට විවාහයක භාවනාව ඉස්සරහම නෑ. චෝදන නෑ. අවතව කරලා බලන්න හිතනවා මෙච්චර විස්තර සවිස්තර තියේදී දී යටින් ගින්දර ගෙනියන්න ඇති මට භාවනා මනසකාරය මොකද කරගන්න පුළුවන්. මේක අර තනියම ආනාපානෙ බලනට වැඩි බොහොම විචිත්‍රයි. බොහොම සෙල්ලක්කාරයි. බොහොම අභියෝගශීලී. අදින් සත්වෝද්‍යාන කියලා සතු බලනවා වගේ නෙවෙයි, කැලේට ගිහිල්ලා විශාල සතු සංඛ්‍යාවක් එක දවසෙන් දැක්කත්තා වගේ මම සාර්ථකයි. හරිම අභියෝගශීලී පැත්තකටපත් වෙන යෝගාවචරය එතකොට තමයි දැනගන්න පුළුවන් වෙනවා. හිත කවදාකවත් නැතරම් ආත්ම සත්‍යය. අරමුණ කවදාකවත් නැති තරම් ඉස්හානක්ම ශක්තියයි. අන්නේ වෙලාවට මේ ගොරෝසුවර තිබුණු ආස්වාදයේ ඒ ආස්වාදයේ ආකාරය යටපත් කරමින් දැන් ඒ ආස්වාදයේ තුල තියෙන පටවි කොට ආපෝ කොටස් තේජෝ කොටස් වායෝ කොටස් වැඩ කරනකොට ඒ ඒ ආපෝ තේජෝ වායෝ කොටස් වල අත්‍යත් ලක්ෂණ අස්පනා පිට ඒක පේන හැටි. ඊටම ආවේනික ලක්ෂණය දැකීම අනිත්‍ය සංඥා පිළිබඳ හොඳ කරුණාවක්. එතකොට කොච්චර අරමුණට ලං වෙලා කොච්චර සවිස්තර බලනවද අරමුණ සම්පූර්ණව සුන්නත් දූලි වෙනවා. හරියට වහලේ සිදුරු වෙලා වහලෙන් පල්ලෙහාට ආලෝක ඉරේලිය වැටෙනකොට ඒ ඉරේලිය හරහා දුමක් යනවනම් දූවිලි කඳක් යනවනම් අන්නේ දූවිලි වල ලකුණ හරියට අර ආලෝක ලපයට අහු වෙනකොටසේ හොඳට කැපී පෙනෙන්නේ. එතන මේ දුක් කියන විලා කොන්ද බලවත් ටෝච් එකක් අහපුවාම ඒ ටෝච් ආලෝකයට අර දූවිල්ල මීදුම කැටි කැටි වශයෙන් පේන හැටි පේන. අන්න ඒ වගේ තමන්ගේ අවධානය ලක් වෙන කොටස තුල කෝටි වාරයක් අංශු ක්‍රියාත්මක වෙන බව, ඉවවා තනි තනියෙන් ඇති වෙලා, තනි තනියෙන් පැවිදලා, තනි තනියෙන් නැති වෙන බව, ඉතිනිකකට කවදාකවත් හැපීමක් නැති බව, මෙන්න මෙතෙන්ද ගියොත් භාවනාවේ හැරෙන්නේ නැති බව යෝගාචරය තේරුම් ගන්නකොට ආස්වාදයේ කියලා එකක් ආස්වාදයෙන් වෙන් කරගන්න බැරි තරමට. ඒ වගේම ආස්වාද ප්‍රසවාදයේදී සබ්ජෙක්ට් ඇවිල්ලා ගියාද කියලා හොයා ගන්නවත් බැරි තරම්. වේදනා එනවා, හිතවිලි එනවා, ආසාවපතා සිද්ධ වෙනවා. මේ හේරකම ලඟ වෙලා බලනකොට ඒ එක එක අංශුයි, එක එක සංස්කාර කොටසේ ඒ ස්වභාවික ලක්ෂණ දැකීම, කච්චක්ක ලක්ෂණ දැකීම, ආවේනික ලක්ෂණ දැකීම මං හිතන්නේ නෑ යෝගාවචරයට ජීවිතේ කවදාකවත් නොවිත කරනවාට භාවනා වුණා කියලා තේරුම් ගන්න බැරි වෙයි කියලා. මුගදෙක් කියන්නේ මේක භාවනාව කියලා. එතකොට චෝදනාව මොකද මට දැන් ආනාපානෙ පේන්නේ. මට පේන දේ කියාගන්න බෑ. ඒක නිසා මම දැන් මොකද කරන්න ඕනේ කියලා විචාර සරුව කතා දාගෙන දුරගෙන යනවා. කර්මස්ථානාචාර වල හම්බෙන්නේ මොකද බලන්න කිව්ව ආනාපානෙ ඒක නෙවෙයි. මේ අරමටම අපිට නිත්‍ය සංඥාව ගන්නවා. අනිත්‍ය සංඥාව පහළ වෙනකොට ඊතර දුවන. වැඩ විරෝධ කරන්න හදනවා. වැඩ ඉලියන්න හදනවා. ඔළුව කරකවනවා, දාඩිය දානවා, සහලවනවා. ඒ ධර්මතම අපේ අපේ හිත නිත්‍ය සංඥාව, ආත්ම සංඥාව අපිව සහලවනවා. ඒ නිසා යෝගාචර පතන්නකොට හිගානන්ද සූත්‍රය කියලා රූපං අනිච්ඡං. මේ රූප අනිත්‍යයි. සංඥා අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාර අනිච්චා විඥානං අනිච්ඡං කියන එක පොඩ්ඩක් කීපත් කරගන්න ඕනදී එකක් වශයෙන් දක්වපු ආස්වාදය දැන් ගොඩක් වෙලා ඒ ගොඩ තුල මට ව්‍යාපෝතයේ වෙන වෙනම රංගනය පටන් ගන්නවා. ඒ පටන් ගන්න එකක්වත් එක ලක්ෂයක් නෙවෙයි ලක්ෂ නැත්නම් තික් නැත්නම් බින්දු කැටිකි ලක්ෂ කෝටියක්. අනේ ලක්ෂ කෝටි වාරේ එකක්වත් අනිත් එකක් එක්ක පස්සයි. ඒවා තනි තනියම තමයිගේ ලක්ෂණ වෙන්නේ. ඒවා කියන පච්චක්ක ලක්ෂණ. මෙන්න මේ පච්චත්ත ලක්ෂණය දක්වාම යනකම් කිසිම භාවනාවක් නැහැ මේ කතා කරන්නේ බෞද්ධ විද්‍යාව. ඉතින් මේ භාවනා බුද්ධහගන් නොවේනේ. මේ ඇත්ත මේව හොඳට දැකලා තියෙනවා. බෞද්ධයන් කාට මේක දකින්න බෑ. මොකද මේ ඇත්ත කවදාකවත් මෙතෙන්ට නිසින්ින්ද භාවනා යවන්නේ. මෙතෙන්ට යනකොට ආනාපානේ නැහැ කියලා චෝදනා. ඒ තරමටම නිත්‍ය සංඥායි තරමට මේ ඇඟ නැති වෙයි මේ වික්‍රමල්ල කොහි වෙයි මේක ගෙදර ගෙනියන්න බැරි වෙයි කියලා අර තමන්ගේ ශරීරයට හිත යොදන නිසා යාන්තම් ආනාපාන මේ වගේ තුනී වේගන යනකොට ඊට වැඩිය ගොරෝසු වේදනාවක් අල්ලනවා. ඒ නිසා ඊට වැඩිය ගොරෝසු සත්‍යයක් අල්ලනවා. එහෙම නැත්නම් ගොරෝසු හිතවිල්ලක් අල්ලලා අර නිත්‍ය සංඥාවම ආපවිත්‍ය කරනවා බෝරා බෝ මොරාගෙන එන බෝවිගෙන එන අනිත්‍ය සංඥාවට අකුරු. මේ ඒකයි බුදුහාමුදුරනේ දෙලිම මතක් කරන්නේ කියලා මම ස්වාමීන් වහන්සේට අරඤ්‍යගතෝ වාරුත්තමෝලගතෝ වා ශුඤ්ඤාකාරකතෝ ඉතිපටි සංචික්ක ඉන්න මේ විදිහේ මානසිකාරයක් කරනවා. හිතට වදලා තියා ගන්නවා අරමුණකට ලං වුණා නම් අරමුණ යන්තුණා නැතිනවා. අරමුණේ අර පේන තුන බිම්බීම ඇකිලිම හෝ ආස්වාද ප්‍රසවාස වගේ කියන වෙනස්කම් එnde එnde එnde එකිනෙක ආදිත් වෙනවා තුනී වෙනවා අල්ලගන්න බැරි තත්යකට පත් අන්න ඒකදී වැඩි සංඥාවකින් වැඩි ශ්‍රද්ධාවකින් වැඩි සීලීයකින් වැඩි ශක්තියකින් වැඩි සමාධියකින් බලන්න. එහෙමනම් මේ අනිත්‍යතාවයට නේද මේ යන්නේ කියන එක දැනගෙන තියෙනවා. මේක තමයි ඥාත පරිඥාව කියන්නේ. වෙනද නැති තාලෙත් මේක කියවලා අද්දාවේ දැන් එතෙන් නේද යන්නේ කිය වැඩි ගෞරවයක් දක්වනවා. එහෙම නැතුව එතකොට භාවනා ආරමුණ වෙනස් කරලා වෙන භාවනා ආරමුණක්. එහෙම තේ ගුරුවරයා මාර්ගල තව තැනකට යනවා. එහෙම නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානයේ හොඳ නැහැ. මට පාළු වෙනවා නින්දට යනවා මට එපා වෙනවා කියලා වෙන භාවනාවක් ගන්න. ඉතින් හැමදාම වලින් ආරණමියෙක් වාගේ කවදාකවත් කලට බහින්න වෙන්නේ නැහැ උල්පතක් දැක ගන්න වෙන්නේ නැහැ ඒ නිසා ලොකු සාංශ මතක් කරනවා <clears throat> මෙන්න මේ විදිහට පච්චේ පරිග්ගා ඥානෙ හොඳට මුදුන්පත් වේගෙන එනකොට සම්මස්තන ඥානියට මේ කටයුතු බෑම දෙයකම තියෙන්නේ වෙනස් වෙන බව නෙවෙයිද මේක දිහා බලහින් එක දුකක් නෙවෙයිද මේක දුක් වුණත් නොවේ වෙනස් වෙන ගතිය දෙනක් මේක මට වෙනස් කරන්න බෑ නේද මගේ වශයෙන් නෑ නේද කියලා ඉස්චිත්තරලාම පේනවා තමයි සම්මතන ඒක කවදාකවත් ඒ නාම රූප පරිච්ඡේද පත්‍ය පරිග්‍රහ ඥාන කියන දේ අත ගන්න නැතුව ඉතින් ගියොත් ඉතින් නූල් බඳින්නත් වෙනවා. ඉතින් දුවන ඉතින් নানা ආකාර ශබ්ද ඇහෙනවා. নানা ආකාර රූප පේනවා. රැණින්දෙන් දමල ගහනවා. භාවනා පරියන්කේ කුස්සලා පොළවේ ගහන নানা ප්‍රදේවල් එනවා. ඒකයි කියන්නේ කල්ලාතු දැනගන්න. හරියට භාවනාව යනවා නම් අනිත්‍ය සංඥා පහළ වෙගෙන එනකොට සහලවන ගතිය එනවා. ඒ නිසා ඒක හිතට වද්දලා තියාගන්න. නමුත් තාම මේ වැඩේ පටන් ගත්ත විතරයි. ඒ පච්චත්ත ලක්ෂණේ පේනවා විතරයි. ඒකෝර තමයි කය කොහෙද තිබෙන්නේ? වැය කීයක් භාවනා කරාද මොනවාක්වත් මතක. අර මුනේම හිත නිමග්න වෙනවා. ඒ වෙලාවේදී පුළුවන් තරම් ආරක්ෂාව දාලා භාවනා ටික දැනගන්න දුන්නොත් අන්න ඊට පස්සේ යම් ආකාරයකට යම් වෙලාවකට යෝගාචරගේ සටහන් ඉක්මවල ආකාරයක මොන මේ පච්චත්ත ලක්ෂණයේ ඉක්මවපු ඝන හිත සංකත ලක්ෂණ කරනවා. සංකත ලක්ෂණ තමයි උපාද සිද්ධාංග කියලා ඒ හැම කුංචු කුංචු කොටසම උපාදයක් දෙකක් අංගයක් කියන ඒ අතරමැදි තියෙන පූර්ණ විපරිණාමය. පිට කෙල්ල තියෙන රූප රාමුවක් බලනවා වගේ නෙවෙයි. රාමුවත් එක්ක හෙල්ලලා. බලනින්න හිතත් හෙල්ලුම් ගන්න. එතකොට මේක සුදු ගලන ගඟක් විතරයි. කිසිම දෙයක ස්ථිරතාවයක් නැහැ. සෑම දෙයක්ම වෙනස් වෙන සංකත ලක්ෂණ බේන් පටන් ගන්නවා. මෙන්න මෙතෙන් තමයි හිත විපස්සනාට වැඩනවා කියන්නේ. මෙන්න මේ සංකත ලක්ෂණය පේන්න පටන් ගන්නකොට දකින්න දකින්න ආරම්භු. හරියන්නේ විතරක් නෙමෙයි, අනේ විතරක් නෙමෙයි, යන්නේනකොට උනත් හැම දෙයක්ම එකකින් හැදිලා නැහැ කැටික් කැට් වලින් හැදිලා තියෙන ඒ එක එක කැටික්ක් තම තමන් වශයෙන් නිතරම පරිණාමයටපත් වෙමින් ඉන්නවා එකම චිත්තක්ෂණයකවත් විස්රාම ගන්නෙ නැහැ මේක දිහා බලන් කියනනිත්‍යයන් කවදාකවත් ලැබුම් බලක් නැති. යෝගාචර පුදුම නුරුස්නාසුලුකත්වයකට හිතපත් වෙනවා නෙවෙයි. හැමදේම දකින්න වෙන්නේ මේ අනිත්‍ය සංඥාව තුළින් බල්ලෙක් හරකෙක් දැක්කත් ඒ තුලත් තේින තියෙන වෙනස්කම් ආය දකින්න ගහක් කලක් දැක්කත් ඒ තුලත් වෙන විදිහයි දකින්න. ආ මේ විදිහට අන්වර්ෂණය කරමින් අධ්‍යාත්ම ධෛර්යදා වස්තු ඊයේ අද හෙට කියන වශයෙන් කාලස්ත්‍රය වශයෙන් බලනකොට හැම දෙයකම කලාප සූත්‍රතාව අංශු වශයෙන්ම පේන්නේ ඍචි වශයෙන්, කැටිති වශයෙන්, කලාප වශයෙන් දැක දැක දැක දැක ඉදිරියට ගියොත් මේ දැක්ම තුල නැත්නම් නිත්‍ය සංඥාද අනිත්‍ය සංඥාට පෙරලෙන්න හදන මේ පෙරලිය තුල යෝගාවචරය උපක්කේෂ ධර්ම 10කින් පරික්ෂා ඒ පක්ෂේක සියල්ලම අනිත්‍යයි කියලා දැකගෙන ගියොත් විපස්සනාවේ හොඳේ ශක්තිමත් වීමක් වෙන කර්මභාවයට පත් වෙනවා. මේ උපක්ලේශ වලට අවුනොත් ආයතරකිට වැඩම වෙලාට සිදුන කරන්නේ හොද හොද මඩේ දානවා. ඒක නිසා ප්‍රථමයෙන්ම තමන් ගන්න ආස්වාද ප්‍රසවාසයේ පිම්බීම හැකිලිමේ මේ සටහන් ආකාරය ඉක්මෝමේ එහියත්තා වූ මේ ඇත්තත් ලක්ෂණ. බලාගෙන ඉන්නකොට ඔන්න හිතේ හොල්මන් පටන් ගන්න එක තමයි ඔය විපස්සනා උපක්‍රේෂණක් වෙන්නේ. අපි දැනගන්න වෙලා ලොකු සතුටක් ඇති වෙන්න පුළුවන්. ඒ සතුටක් නිත්‍ය නැහැ. අනිත්‍යයි. හොඳ සතියක් පාල වෙනවා. ඒකත් අනිත්‍යයි. හොඳ උපේක්ෂාවක් පාලනය ඒකත් අනිත්‍යයි. හොඳට මේ පරියන්කදී මේ රහත් වෙන්න ඕනෑ කියලා වීර්යයක් පාලනය ඒකත් අනිත්‍යයි ආදි වශයෙන්. අර සෑම උපක්ලේශයන් උපක්ලේශයන් වශයෙන් දැක්කොත් තමයි මේ මතුවෙනා වූ උද්‍යප්පේ ඥානයේ හොඳ ධන බලපත් වෙනවා. එතකොට මේ යෝගාවචරය මාර්ගය අමාර්ගය දෙක දැනගන්නා සුද්ධියටපත් වෙනවා. මේක මේ අනිත්‍ය සංඥාවේ හොඳට කලපදියම් වීම ප්‍රධාන ප්‍රධාන ලක්ෂණ. නමුත් මේක තාම වැඩට නැති. ඒ නිසා ඉතාමත් මේ වෙලාවේදී ආයේ කිසිම අංශුවක් නැහැ. පාද ගංග කියන චිත්තක්ෂණ තුනම හොඳට පේනවා. බලන් ගන්න ඕන දෙයක අංශු වශයෙන් කලාප වශයෙන් නෙවෙයි. අංශු වශයෙන්ම පේන්න පටන් අර ගන්නවා. ආන් එහෙම බලාගෙන ඉනකොට ඒක මුදුන්පත් වෙනවා. හරියට වතුරක් නටලා නටලා නටලා අන්තිමට වතුර වාෂ්ප වෙලා ගියා වගේ. විශාල මහා අධ්‍යාවකාශයේ අතුරුංශ හොයාගන්න බැරි තරමට පුංචි වුණා වගේ උද්‍යප්පේ ඥානෙ සම්පූර්ණ වාස්තිකන්නේ වුණොත් ඊට පස්සේ තේින්න තියෙන්නේ උත්පාදේ නෙවෙයි භංගේ පමණයි. විනාශේ පමණයි. අන්න ඒක තමයි මේ අනිත්‍ය සංඥාවේ මුදුන්පත් වීමක් සිදු වෙන්නේ භංගනවා. ඒක හොඳට සිද්ධ වෙන්න නම් අර 1 2 3 කියන අවස්ථාවල් පිළිසිදුව දැක ගන්න. මේ දක්ෂින තාකල් යෝගාචරය කැමැති වුණත් අකමැති වුණත් ආනාපාන. කවදාකවත් අරමුණේ පිට ගිහින් බෑ. කොච්චර පිට ගියත් ඒ දේ තුලත් අනිත්‍ය දකින්න නැවත නැවතත් ආනාපානට එනවා. සම්මතන ඥානෙ දක්වාම එනකන් අපි සම්මුති වශයෙන් තමයි ආනාපානට යන්නේ. ඊට පස්සේ පරමාර්ථ වශයෙන් ඒ තුලත් ආ වූ ධාතු මනස්කාර ස්වභාවයෙන් තමයි භාවනා ගෙන යන්නේ. ඒ නස්කාර කියනයි වචනේ කියනවනම් ඒ ආනාපානයි. විමිය හැකීම් කළා නම් කන්නසන ඥානෙ දක්වාම යනකම් උදරය පේනවා, උදර කය පේනවා. වෙන වෙන වශයෙන් දැක ගන්න පුළුවන්. නමුත් සම්මතන අවස්ථාවේදී හොඳට හිතයි අරමුණයි සම්මත ලැබුණා නම් ඉදිරියේ දෙනත් කියලා කියා ගන්න බැරි තරම්. ඉන්දින මාර්ග හැකින මාර්ග කියලා කියා ගන්න බැරි තරම්. ලොකු සම්පස්තදී විස්තර පෙනීමක් පේනවා. නමුත් යෝගාවචරය තාමත් උදරේම බවත්, ඉන්දිය හැකිනම පෙන්වන්නත් නැතත් එහෙම කරතියි බවත් අදහාගෙන ගියොත් ඒක දැත්තා වූ ඊට ගැඹුරෙන් කියන අනිත්‍යන ප්‍රශ්න ප්‍රකාශ කියන්නේ විද්‍යාවේ ඥානෙ භංග ඥානෙ ආදී වශයෙන් නැත්නම් සංකා විතර විසුද්ධි මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි කියන ඥාන හොඳට තේ ඉතින් ගෝදේ මෙතෙන් විද්‍යාවේ පස්සේ ආරම්භ වෙනවා අරමුණු මාර්ගයොත් එන්නේ මොකද්ද ආයතරයක් ආය ගුරුන් කෙනෙකුට ගියාම අවදාකත් ඒ භාවනාව නැගිටිනවා අපිට කියන්නේ නේද හොදවල මඩේ දාන කතාව තමයි. ඒ නිසා යෝගාවචර දැනගන්න ඕනේ මේ අනිත්‍යානුපස්සනාව පිළිබඳ ටිකක් කන අහලා තියෙනවා. අනිත්‍යානුපස්සනාව කරන් කර නිත්‍ය අරමුණක් තියෙනවා. ඒක මහා ප්‍රහේලිකා ස්වරූප ප්‍රකාශය. අනිත්‍යානුපස්සනාව තහවුරු වෙන්න නිත්‍ය අරමුණට යන්න ඕන. අරමුණ නිතර මාර්ග කරන කවදාකවත් දැනගන්න බෑ. මෙන්න මේ නිසා ධර්මචනාසේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විස්තරණය වෙන්නකොට ඒක සඳහා රූපං රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය නියුන් සහෝදරය වගේ ළඟ ළඟ යන සංකල්ප දෙකක්. ඒ නිසා මෙතනදී අනිත්‍ය අනුපස්නාව අනිත්‍ය සංඥා වෙනකොට රූපං අනිත්‍යං වේදනා අනිත්‍ය සංඥා අනිත්‍ය සංකාර අනිත්‍ය විඥාන අනිත්‍ය කිය මේ අනිත්‍යතාවයේ පෙන්නන්නේ පංචස්කන්ධය. මේ පංචස්කන්ධය ළමයි මමය, මාගේය, අපේය කියන හැඟීම ඇති කරන්නේ. ඒ නිසා මේ රූප කොටස අරගෙන විස්තර කරගෙන යනකොට ඒ යෝගාවචරය ක්‍රමයෙන් වේදනාව පිළිබඳ සංඥා පිළිබඳ සංස්කාර පිළිබඳ කියන චිත්ත වේදනාවට පස්සන චිත්තානුපස්සනාවට වැඩ. අන්තිමට විඥාණය චිත්ත හේතුන් පරිසම් භූත. හේතු ඇතිලයි අල වෙලා තියෙන්නේ හේතු හේතු භංගා නිරුද්ධති හේතු නැතුණු නිරුද්ධ වෙනවා කියලා. මේ බලන හිතක් ඉන්න විදිහට වෙනවා කියන්නේ ඒ වෙනකල්ම ගත්ත මූල කර්මස්ථානය පවතින. ඉතින් මේක මුල කාලේ ඉඳලම විගතෝම අදහගෙන තමයි අපේ අපවත්ති නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේ නිසා ආරම්භයේදී මූල කර්මස්ථානය දැන ගැනීම හැමදාම දෙච්චර සාර්ථක යෝගාවදී උනත් අනිවාර්යම කළ යුත්තක් බවත් මාර්ග ඥාන ලැබුවත්ෝ පවා එහෙම කළ යුතු බවත් රහත් මාර්ගයේ එක්ක ආනාපාන අවශ්‍ය බවත් රහත් වුණාට පස්සේ ආනාපාන වෙන බවත් බුදු වුණාට පස්සේ ආනාපාන වෙච්ච බවත් ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්නවා. ඉතින් මේක දන්නේ නැති ඇත්ත හේල පහල වෙන්න අමතක වෙන්න කලින් හැරමිටි වේලි කරන වාගේ ආනාපාන යන්තම් නොපෙනී එනකොට නැත්නම් ඒක අමතක කරලා වේදනාවට යනවා. වේදනාතිකය කියලා සංඥාට සංඥාතිකයේ සංස්කාර ඉතින් මෙවුවා කර කර කටපාඩම් කර කර හිටියද එකකවත් නිමාවක් නැහැ. ඒ නිසා දැනගන්න ඕනේ කර්මස්ථාන භාවනාව නම් අවසාන චිත්තක්ෂණ දක්වාම මේ නාම රූප කොටස් තියෙනවා. Taman ඉක්මන් වෙලා නාම කොටස නැති වුණායි රූප කොටස නැති වුණායි කියන්න ගත්තොත් ඒක හොරාගයන් වගේ පේන හුවා වගේ. Taman තියෙන රූප තියෙනවා ඒක බලන්න. නාම තියෙනවා ඒක බලන්න ඕනේ. සමානලට යෝගාවචර දිනන මට දැන් අරමුණ නැහැ හිත විතරක් තියෙනවා. මේ පිටචර නිත්‍ය සංඥාවට ගැලීමක් කියලා හිතන්න. එහෙම නැතු රූප තියෙන බෑ රූප නැතු නාම තියෙන බෑ මේ දෙකල අතර මේ කයිකමයි ගම්පලය අතර ගන්තුනක් තමයි මේ හොරකමක් තමයි ජීවිතේ කියන්නේ. අපි ඒක හොරා නෑ කියලා කියන්න පටන් අරගත්තොත් ඒකාන්තයෙන්ම හොරාට ලොකු අත්දැකවත්. ඉන්න අල්ලන්න ඕනෑ කියන විදිහට සෑම චිත්තක්ෂණයක රූපවල සත්‍යය. සෑම චිත්තක්ෂණයක නාම සත්‍යයම රූපවල තීක්ෂණ කරනවා. ඉස්සර කරගෙන අන්නේ ඒකේ උපාදිත කිවන්න පේනවනේ. විතරෝ වෙනස් වෙන පරිණාම ලක්ෂණේ පේනවනේ. චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාද වෙනස් කරනවා පේනවනම් නිත්‍ය සංඥා කියනවා. අනිත්‍ය සංඥා පාල වෙනවා. ආනේ නිසා මෙතෙන්ට යනකොට රූප ධර්ම පිළිබඳ මේ වගේ විචිතතාවයක් තිබිය යුතුයි. මම ඒකට උදව් කරනවා. මම නිසා මූල කර්මස්තන අමතක කරන්නේ. සක්මනේදී එසවි යවි තැබීමකෝ මම දක්න වශයෙන් බැලීමේ අමතක කරන්නේ. කනකොටින් කොට යනකොට බොනකොට වැඩ කරනකොට ඒ දේ අමතක කරන්නේ නැහැ කියලා සතිය පිළිදෙව්වොත් ඒ යනකොට එනකොට වලට වඩා ටිකක් ගැඹුරෙන් ආනාපානීය වැඩේ. සක්මන්ට වඩා ටිකක් ගැඹුරෙන් හරියන්කේදී වැඩේ. වැටෙනකොට මේ රූප ධර්ම වල තිබුණා වූ විතර විභාග වැඩි වෙන්න වැඩි වෙන්න ඒකමයි වේදනාව වලට. ඒකමයි සංඥාවට සංස්කාරවලට විඥානවලට එන්ටෙන්ඩ් සිම් වෙලා යනකොට මේක පටන් අර ගන්නවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කොටස් එකතුව වෙන වෙනම පවතිනවා කියන්නේ ඉච්ඡ සංඥාව පවතින තාක්කල් මම කියන්නේ. බලන්න පුළුවන් මධ්‍යස්ථානයක් කියන්නේ. යම් දවසක රූපවල හට වියාපෝදී වායු ඒකෙත් අනන්ත අප්‍රමාණ කලාප සහ අංශු ඊතනේම අංශයක්ම ඉස්සක්ෂණ චිත්තක්ෂණ පාවල බිඳිනවන මේක මේ රූපල ස්වභාවයේ අනිත්‍ය වේදනා සංඥා සංකාර උන්ටත් වඩා දසදහස් වෙනකින් අනිත්‍යයි කියනකොට යම් තැනක මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් ඇති හැටියෙන් දැක්කා නම් අන්න මධ්‍යස්ථානයේ ගහලා ආඩලයක් බෝතලයක් ඒක තමයි මේ යෝගාචර හුඟක්ම සහලවන්නේ නිකන් මේ සහලවිල නැති කරන්න තමයි කල්ලාතුව කියන්නේ මේ අනිත්‍ය සංඥාව දිනු කරගන්න එතෙන්දී අර නජිරා වික්‍රමේ සඳහන් කළා තියෙනවා යථායි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති යම් ආකාරයකට රතයකට අවශ්‍ය කරන්නා වූ කොටස් හරියට පෙළගස්සලා තිබ්බොත් ඒ රතය කියන වචනේ හැදෙනවා. නැත්නම් රතයක් මේ මෙවි පේන. ඒක කොටස් වශයෙන් වෙන් කරගෙන විතර දෙන්නට ඒක රතය කියලා කියන්නේ නැහැ. ඒවන් කණ්ඩායි සත්‍යේසු සතෝ සත්‍යෝ කිවිච්ච. ඒ වගේ තමයි මේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ නිත්‍ය වශයෙන් ගන්න. නිත්‍ය සංඥාවෙන් බැලුවොත් ඔන්න හක්කෝ තථා මම කියනවා කියන්නේ. ඔය එක එක එක එක තිබියු තැන් වල ඉඳගෙන ජන බංගුර වශයෙන් දැක්කා නම් විශේෂයෙන්ම රූප වල තියෙන මේ අනිත්‍ය සංඥාව මතුණා නම් ඒකේ හාල්ම යකඩ මල්ලට ගුල්ල දවන හාල් මල්ල නොබල විහි කර කියලා කතාවක් තියෙනවා. අන්නේ වගේ වේදනායකදී බොහෝමත් පිටදී දසදහස් කරනකින් නිත්‍යයි. සංඥාත් එහෙම, සංස්කාරත් එහෙම, විඥානත් එහෙම රූපස්කන්ධය දැක්කම අනිත්‍යව පිළිබඳව ආයේ කතා කරන්න දෙයක් නෙවෙයි ඒක අත්දකින්න තෙක්. යායික නිසා කායන ප්‍රශ්නාවකට වේදනා ප්‍රශ්නාවක් තියෙනවා. වේදනානුපස්සනාවට චිත්තානුපස්සනාව කියන එකට ලොකු පාහක් ධර්මතා සියල්ලම මේ තත්ත්වයට එනකොට සත්‍යයගේ සංඥාව කරලා. ඒ එක එක කොටස් වෙන් වෙන් වෙනකොට සත්‍ය සංඥාවට එන්නේ කියන්නේ. ඊටසක් ඒ මාළය ඇවිල්ලා ඉතාමත්ම ස්වරූපී කියලා වික්ෂුණිය දැකලා ඒ වික්ෂුණියගේ රූපාලංකාරය ගැන කල්පනා කරලා මත් කරවන්න. ප්‍රශ්නයක් අහනකොට එයා උත්තර දෙනවා ඒ තේලා වික්ෂුණිය සඳහන් කරනවා නයිදං අත්ත කතම් බින්මයි නයිදං කරගතං අදහං මේ මේ ලස්සන ශරීරය කවදාකවත් මානව විසින් නිර්මාණය කරපු දෙයක් නෙවෙයි මානව විසින් නිර්මාණය කරනද ප්‍රතිබිම්බයක් නෙවෙයි අත්තන ස්වරූපයක් නෙවෙයි ඒ වගේම අනු විසින් කරන ලද නඩුවක් අවනඩුවක් මහයක් කරදරයක් සාපේකුත් නයිදං අත්ත කතම් බින්මයි නයිදං නයිදං අර කතන් අදහන්. අගේ කියලා කියන්නේ කරදරයක්. ලෙඩක්. මොකට යුක්තක්. අනුන් විසින් මට මේ කරන දඩ අපරාධයකුත් නෙවෙයි. මම විසින් ලස්සන ස්වරූපණය කරගන්නවා වදා වූ ප්‍රතිබිම්බයකුත් නෙවෙයි. හේතුන් පරිබන්දුකන් හේතු බංගා නෙවෙයි. මේ යන්නේ පුරාණ හේතු රාශියක් ඉඳලා මේ රූපයේ වේදනාව සංඥා සංකාර විඥාන කියන කටයුතු මේ වෙලාවේ මේ විස්තරගත වෙලා තියෙන නාඩගම ඒ හේතු නැති වෙච්ච දවසේ ඉවර වෙනවා. හරියට මහ පොළොවට බීජයක් වඩිච්චහම ඒ බීජය පොළවේ තියෙන දෙතමනේ උරාගෙන පොර උරාගෙන ජලයේ උරාගෙන වැඩෙන්නේ යම්සේද එච්චරයි. ඒක නිකම මේක සම්බන්ධයෙන් ඇත්ත ඇති හැටි අපි දකිනවනම් කවදාකවත් මේ රූපේ ලක්ෂණයි කියලා ආඩම්බර වෙන්න ඕ මට මේ කතරුඥය වේ මම කර දිවෙන්නාගේ කියලා හොඳට පලි ගහන්න ඕ අවශ්‍යයි. කොයි කොයි එකනකට වෙනස් වෙන විදිහෙන් පැවතුනාට හැම කෙනාටම පංචස්කන්ධය පවතිනවා. ඒක ඇති ඇතිෙන් දැක්කනම් ඔබේ ස්ත්‍රී භාවයේ බුදු භාවයක් කියලා වෙනසක් නැහැ. ඒ බාලමාලු කියලා වෙනසක් නැහැ. ඔබේ බුද්ධඝම අබුද්ධඝම කියලා වෙනසක් නැහැ. රූප වෙන රූපේ. ආනේ තත්ති දක්වත් විතරයි මායයට අපිට කොකා පෙන්වන්න පුළුවන්. නැත්නම් අපිට මායя කොකා පෙන්වනවා. ඉච්ඡර ලස්සන ශරීරයක් නම් විතරයි. ඇයි මේ සානුභෝගී වෙන්නේ නැත්තේ? ඒ ධර්මකම හැමදාම නෑ නේද? ඒ වෙලාවේදී කියලා කාමදෝ විවේකි නේද? වයසට ගියාට පස්සේ පැවිදුනොත් නරකද කියලා තමයි මේ කියන්න හදන්නේ. එතකොට මේ වේලා භික්ෂුණිය කියලා කියන්නේ මේක මම විසින් හදාගත්ත ලක්ෂණ ප්‍රතිවිරුද්ධ නෙවෙයි. කවුරුහරි මට කරපු අපරාධයක් නෙවෙයි. මේක පොළවේ ඇතිවෙන දීජක් වාගේ ඒ හේතු ඇති කල්ලි ඇති වෙනවා හේතු නැති කල්ලි ඒව නැති වෙනවා. මේ වගේන තමයි ඒ ස්කන්ධ ධාතු ආයතන එකතු වුණා නම් ආනි හේතු ඇති සාකල් මේ ජීවිතේ පවතින හේතු නැත්නම් මේකදී අපි ප්‍රධාන වශයෙන් මතු කරගත යුතු තමයි අපි මේ ආනාපානයෙන් තොර තවත් අපිට කියන්න පුළුවන් සති සංකජඤ්ඤයෙන් තොර අපි ඉගෙනගෙන තියෙන යම් තාක්කේ සියල්ලම අපේ නිත්‍ය සංඥා වැඩිවීමට හේතු වෙනවා. අවුරුවකට කැමතිනා ඔය ඒ දැනුම් සම්භාර බිම කියන්නේ. ඒ වගේම තමයි ආශ්‍රය කරන යම් තාක් පිරිසක් අපි ඉන්නවා නම් ඒ සෑම දෙනාම අපේ නිත්‍ය සංඥාව අඩන්න පෝරලා. අපි නාති කියලා කියන්නේ. අපි යන්තාක් වස්තු සම්භාරයක් උපයලා තියෙන මේ සෑම වස්තුවක්ම අපේ නිත්‍ය සංඥාව වඩන්න හේතු වෙනවා. ඉතින් අපේ ඥාති වට කරගෙන වස්තු වට කරගෙන කාම මාන වට කරගෙන මේ අනිත්‍ය සංඥාව හොයන්න හදනවා කියලා කියන්නේ විවේකයේ ගන්න කූඩල්ලේ කූඩු වෙන කියලා. ඌට මොන විවේකයක්ද? එතන ගෑවෙන ගෑවෙන තනන් දුක ගෑවෙන. ඉතින් ඒක කුඩලට විවේකයක් නෑ ඔය මොහොතයිනේ තියෙන විවේකාකාරය. ඒ වගේ තමයි යෝගාවචරය මේ ඥාති සංවංගත්තේ පරිවාර ගත කරගෙන. වස්තු වටේ පාට කරගෙන මේක අනිත්‍ය සංඥා වඩන් හදනවා කියන එක ආශ්චර්ය වැඩක් වඳින්න වදිනවා. නමුත් මේ ධර්මතාව හරියට තේරුම් අරගෙන අනිත්‍යතාවයේ තියෙන්නේ ඡාදතිති බංගයෙන් මේ තුනයි මේක තියෙන තාක්කල් මේක විපරිණාම ස්වරූපේ තියෙනවා ඒක ක්ෂණ බංගුරයි අන්න ලබන තුන දැක්කම නිත්‍ය සංඥා විදිහට බෑ. ඒකට කීකියක් එකයි, කාම භෝගී වුණත් එකයි, අරණියකට වුණත් එකයි. මේ ගැඹුර දැක්කා නම් ඒක කියලාගේ ඇහ වපර කරන්න මායයක්. නමුත් ඒක දකින්ට ඇත්තම වුණාවක් කියනවාද කියන එක මතු කරන්නයි මේ සංඥා කියන පදේ ගත්තේ. අපි අනිත්‍ය සංඥාවෙන් නම් ඉන්නේ ඔච්චර වෙනවල නිත්‍ය සංඥාව වෙන්න හැදුවත් අපි ඔක්කත් අභිවේක ගන්න බෑ. ඒ වගේම තමයි අපි නිත්‍ය සංඥාව නම් ඉන්නේ අරණ්‍ය ගත වෙලා මාන වෙලා භාවනා කළත් අනිත්‍ය සංඥාව පිළිගන්න විදිහක් නැහැ. ඒ නිසා අනිත්‍ය සංඥාව උද්ගලික වැඩක් වගේ කියනවා. ඒ ධර්ම දේශනා මාර්ගයේ නැත්නම් මේ රජකණාන්තයේ ළඩ වෙච්ච වෙලාවට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ මතක් කිරීම මාර්ගයේ මේ කරන්න දැනෙන්නේ නෑම රෝගයකටම හේතුව මොකක්ද? රෝග ලක්ෂණයක් ආපු ගමන් අපි පුදුමාකාර නිත්‍ය සංඥාවක් ඔය රෝගෙට දෙන්නේ ඕකනම් අනිවාර්යයෙන්ම කොර වෙන්නයි. අන්තභාගය දෙවි ඉඳතියි. ඒ නිසා දැන් මේ පුළුවන් වෙලාව රෝගට බෙහෙතක් දෙන්නේ නැත්නම් කිය විදහාට ආනාපානෙ පැත්තක කියලා බෙහෙත් කියනවා. ඉතින් තවත් ලෙඩක් ආවේ. මේ විදිහට දෙකින් දිගට දෙකින් දිගට නිත්‍ය සංඥා විස්තර කරන්න හදනකොට කවදාකවත් ආනාපානෙ දිගට බලන්න වෙලාවක් එන්නේ නැහැ. ඔය ආරණ්‍යගත වීම, දුක්ඛ මූලගත වීම, ශුන්‍යාකාරගත වීම කියන වල රවටනන්තේ පෙන්නනවා. ඕකේ තියෙන ආනිසංශයක් ඒ මොකද රෑ ඊට පස්සේ මේ දුම්මන් වෙලාවෙ ඇවිදිනකොට මුලක් කියලා හිතලා හර්පේගේ කකුල කීපොත් එකක් ගන්න. ඊට පස්සේ කෑ ගැහුවට කවුරුත් එන්න කෙනෙක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි පයිල ඉස්සලා වැටෙන. වැටෙනකොට පස්සේ අපි කොට ගන්න කවුරුත් නැහැ. අන්න ඒක නිසා අපිට අනිත් සංඥාට ලොකු ඉඩක් තියෙනවා. අරන්නේ. දැන් අරණ්‍ය පාරවලට කාරවන නැත්නම් කොප්පේ. ඒ මොකද චිත්ත සංඥාව ගන්න. හැමදැනම විදුලි ආලෝකයි කර ගන්නවා මේ සත්තු නොපෙනේ. මොකද හොඳට අහන පාන. ඉතින් මෙද මේවාදී අපි මේ අනිත්‍ය සංඥාවෙන් බලන්න පුරුදු කරන්න ඕනේ. අනිත්‍ය සංඥා තමයි දවස්වල ජේතවනාරාමේ තතු වතර කියලා මතක කියලා හදලා හදුවා අද කො. ඒවා අනිත්‍ය. ඒවත් මේක හදුවට අනිත්‍ය වෙනවා. මේ නාඩගම වාස්තුවේ අපි මේ කොහොම හරි අපි ළඟ තියෙන මේ නිත්‍ය සංඥා ටික සහලවන්න. ඒක අන්තඥා මතු කරගත්තා නම් පොඩි ගහයක වුණත් පොළඹක් වුණත් භාවනා කරතයි. ඒ වගේම තමයි නිත්‍ය සංඥාව කියනවා නම් අරණියදුක් කරන්නේ. ඒ නිසා භාවනා කරන්න කලින් මෙන්න මේ අදහස් ටික හිතට වටගත්තම මේ සංඥාව හදාගත්තා නම් එක්කම වෙනවා. අරණ ඥාත පරිඥා.